සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ පරයන්ක භාවනාවකට අපි වටපිටාව සකස් කරගත යුත්තේ කුමන ආකාරයකටද කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න. විශේෂයෙන් මේ පරයන්ක භාවනාව සඳහන් වෙන ස්ථානවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, කුජුං කායම් පනිදාය, පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති කියලා. ඉතින් මේ කාරණේ අපි සලකලා බලනකොට අපට තේරෙනවා මේ පරයන්ක භාවනාවක් කරන කෙනා විවේකස්ථානයකට ගියොත්, ගහක් මුලට ගියොත්, කැලේට ගියොත් වාසියක් තියෙන බව. අපි ටිකක් කල්පනා කරලා බලමු ඇයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්න කියලා. දැන් අපි භාවනා කරනවා කියලා අපේ හිත දිහා බලන එකනේ අපි කරන්නේ. ඉතින් අපි අපේ හිත දිහා බලනකොට අපේ හිතට විවිධ ආකාරයට අරමුණු ගලාගෙන එනවා. ඉතින් අපි අරමුණු ගොඩක් මැද්දේ හිත හික්මවනවට වඩා අපේ හිතට අරමුණු ගොඩාක් අඩු වෙන පරිසරයක ඉඳගෙන අපි භාවනා කරනවා නම් ඒක භාවනාව yaadෙන්න භාවනාවේ දියුණුවට ලොකු පහසුවක් වෙනවා. අපේ හිතට අරමුණු එන්නේ පංච ඉන්ද්‍රිය හරහා. මේ අතරින් අපේ හිතට වැඩිපුරම අරමුණු වෙන්නේ අපේ ඇස හරහා. අපි ඇස අරගෙන ඉන්නකොට ඇස හරහා වටේ තියෙන රූප මගින් අපේ හිතට අරමුණු වෙනවා. එනිසා අපේ හිත වැඩිපුරම විසිරීමකටපත් කරන්නේ ඇස නිසා. මොකද ඇස ඊටාම සංවේදී වටේ තියෙන වස්තු දිහා බලන්න. ඒක අපේ සසර පුරුද්දට කරන දෙයක්. අපි දකින දකින දෙයකට ඇස යොමු කරනවා. යොමු කරනකොට එයින් ගන්න අරමුණු අපේ හිතට එනවා. ඉතින් භාවනා කරන කෙනෙකුට ඇස හරහා තමයි වැඩිපුරම අරමුණු ඇවිල්ලා කරදර කරන්නේ. ඒ නිසා ඇස කලඹන රූප පේන ස්ථානයක ඉඳගෙන අපි සතිමත් වෙන්න ගියොත් අපේ සතිය දියුණු වෙන්න ඒක බාධාවක් විදිහට තියෙන්න පුළුවන්. මොකද අපේ ඇසේ ස්වභාවය තමයි දකින දකින රූපෙට හිත යන්නේ ඒක. ඒක අපට වළක්වන්න බෑ. දියුණු හිතකට සතිමත් හිතකට ඒක අඩු කරගන්න පුළුවන්. නමුත් ආරම්භයේදී අපට මේක වෙහෙසක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කැලේකට ගිහාම ශුන්‍යාගාරයකට ගිහාම තියෙන වාසිය තමයි අපට කැලේ තියෙන්නේ ඒ කත්ත සංඥාව කියන එක. ඒ කියන්නේ කැලේ අපි වටපිට කොයි පැත්තේ බැලුවත් පේන්න තියෙන එකම රූපයක්. එකම අරමුණක්. මොකද ඒ ගස් කොළන් නිසා වටපිටාවේ තියෙන පරිසරය නිසා ලොකුවට අපිට ඒවට ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ලොකුවට අපි ඒවත් එක්ක ගැටීමක් ඇති වෙන්නේත් නැහැ. කොයි පැත්ත බැලුවත් තියෙන එකම වගේ ගස් ටිකක්. ඉතින් එතකොට අපට ඒ ඇහැට පේන වටපිටාවේ රූපය නිසා හිත කැළඹෙන ස්වභාවය ස්වභාවිකවම අඩු වෙනවා. ඒක අපට ලොකු වාසියක්. මොකද අපේ හිත අවුස්සන ඇහැට පේන රූප වලින් කොටසක් එතනදී ඉබේම නතර වෙනවා. මේක ආරම්භක යෝගාවචරයට ලොකු පහසුවක්. ඊළඟට දෙවිනියට අපේ හිත විසිරීමකටපත් කරන අරමුණු අපට ගෙනත් දෙන්නේ කන. කනත් හරි ආසයි මිහිරි ශබ්ද අහන්න. අපි කැමති මිහිරි ශබ්ද අපි අහන්න කැමති නිසා අපි ඒකට කැමැත්තක් ඇති කරගන්නවා. ඒ වගේම අපට අප්‍රියමනාප ශබ්ද ඇහෙනවා නම් අපි ඒකත් එක්කලා ගැටීමක් ඇති කරගන්නවා. මෙන්න මේ හේතුව නිසා කනට විවිධ ශබ්ද ඇහෙන පරිසරයක අපි ඉඳගෙන භාවනා කරන්න ගත්තොත් කන නිසා අපේ හිත විසිරෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා අපි විවේකස්ථානයකට ගියාම තියෙන වාසිය තමයි මෙන්න මේවැනි ශබ්ද නිසා අපේ කන වෙහෙසකටපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කන හරහා විවිධ අරමුණු අපේ හිතට ගලා එන එක අඩු වෙනවා. එතකොට අපට හික්මෙන්ද නිවෙන්න තියෙන අවස්ථාවට ඒක පහසුවක් වෙනවා. ඊළඟට අපේ හිතට අරමුණු වෙන්නේ නහය හරහා. නහය හරහා අපේ හිතට ගඳ දැනෙනවා, සුවඳ දැනෙනවා. ඉතින් අපි මනාප ගන්ධයන් අපට දැවුනොත්, මිහිරි ගන්ධයන් අපි දැනුනොත් අපි ඒවත් එක්කලා බැඳීමක් ඇති කරගන්නවා. ඒවත් එක්කලා චේතනා පහළ කරගන්නවා. හිත මේකත් එක්කලා ඉස්සරහට යනවා. ඒ වගේම අපි අමනාප ගන්ධයන් අපට දැනුනොත් දුර්ගන්ධයන් අපට දැනුනොත් අපි ඒවත් එක්ක ගැටෙනවා. ඒකත් අපේ හිත වෙහෙසකට පත් වෙන්න හේතු වෙනවා. ඒ නිසා විශේෂ ගඳ සුවඳ නැති පරිසරයකට අපි යන්න පුළුවන් නම් අපට ඒක අපට ලොකු ආසියක්. ඊළඟට අපේ හිතට අරමුණු වෙන්නේ දිවහරහා. දිවට අපි විවිධ මනාප රස වර්ග බුද්ධි විඳින්න දෙනකොට ඒ හරහා ඒ විවිධ රසයන් වලට අපේ හිත ඇදිලා යනවා. ඒ වගේම කටුක රසයක් අපට අත්විඳින්න ලැබුණොත් අපි ඒ රසය පිළිබඳව අමනාප ඇති කර ගන්නවා. ඒකත් එක්ක ගැටෙනවා. මේකත් අපේ හිතට වෙහෙසක්. ඊළඟට අපේ කයට දැනෙන පහසත් එක්කලා අපේ හිත විසිරෙනවා. අපි මනාප පහසක් අපේ ස්පර්ශයට දැනෙනකොට අපි ඒකත් එක්කලා මනාප ඇති කරගන්නවා. ඒ වගේම සමහර විට අපේ කයට වේදනා දෙන අපහසු ඉරියව්වක අපි වාඩි වුණොත්, අපහසු පුටුවක අපි වාඩි වුණොත්, අපහසු ඇඳක අපි සයනය කළොත් අපි ඒකත් එක්කලා ගැටෙනවා. ඒ ස්පර්ශය අපට කටුකයි. මේ නිසා මෙන්න මේ වගේ පංච ඉන්ද්‍රිය හරහා අපට විවිධ අරමුණු වෙනකොට අපි ඒවත් එක්කලා ඇලීම්, ගැටීම් ඇති කරගන්නවා. ඉතින් භාවනා කරන යෝගාවචරයෙකුට මෙන්න මේ ඇලීම් ගැටීම් ඇතිවෙන මේ පංචේන්ද්‍රිය හරහා විවිධ අරමුණු එන පරිසරයකින් මුක්ත වෙලා භාවනාවක් කරන්න පුළුවන් නම් ඒකේ වාසිය වැඩි ප්‍රයෝජනේ වැඩි ඒකෙන් අදහස් වෙන්නේ මේක අනිවාර්ය කාරණයක් කියලා. නමුත් ආරම්භක යෝගාවචරයෙකුට මුල ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කෙනෙකුට අරමුණු ගොඩක්ම ඇද්දේ හිත හික්මවනවා කියන එක තරමක් අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයත් භාවනාවකට යොමු වෙනවා නම් මෙන්න මේ වගේ විවේක ස්ථානයක් තෝරගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. හොඳයි. අපි දැන් හිතමු අපි එවැනි විවේක ස්ථානයකට ගිහිල්ලා පහසු ඉරියව්වක වාඩි වුණා. වාඩි වෙලා ඇස් දෙක පියා ගන්නවා. දැන් මෙන්න මේ අවස්ථාවට අපිපත් වුණාට පස්සේ අපේ ඇහෙන් මේ අරමුණු වෙන එක අපි අතින් අතර වෙනවා. ඒක අපට ලොකු වාසියක්. මොකද ඇස් දෙක දැන් අපි පියාගෙන ඉන්නේ. ඇස නිසා අපේ හිත අවුස්සන, කලබලයට පත් කරන වෙහෙසට පත් කරන රූප දැන් පේන්නේ නැහැ. ඒ නිසා අපි පරයන්ක භාවනාවක් කරද්දී වාඩි වෙලා S2 පියා ගන්නවා. S2 පියන්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් අපි දැන් අර ශුන්‍යාගාරයකට, ඒ කියන්නේ සද්ද බද්ද නැති ස්ථානයකට ගියාම තියෙන වාසිය තමයි එතනින් අපේ කන කලබල කරන, අවුස්සන සද්ද අපට ඇහෙන්නේ නැහැ. අපි දැන් ඒ වාසියත් අරගෙන තියෙන්නේ. ඒ නිසා කන නිසා අපේ හිත විසිරුවන ස්වභාවය අපි නතර කරලා බාහිර පරිසරය අපි සකස් කරලා ඒ වගේම තමයි අපි මේ වෙලාවේ මේ භාවනා කරන ස්ථානයක විශේෂ ගඳ සුවඳ අපි භාවිතා කරන්න යන්නේ නැහැ. මොකද එහෙම ගඳ සුවඳ තිබුණොත් අපි නොදැනම වගේ අපේ මූල කර්මස්ථානයෙන් හිත පිට ගිහිල්ලා අර ගඳ සුවඳට අපේ හිත යන්න පුළුවන්. ඒක ආරම්භයේදී අපට එක්තරා ප්‍රමාණයක කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වාඩි වෙලා මෙහෙම ඉන්නකොට අපි කෑම බීම අනුභව කරන වෙලාවක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපේ දිවට විශේෂ රසයන් දැයින මනාප අමනාප රසයන් බුද්ධ විඳින වෙලාවක් නෙවෙයි මේක. ඒකත් ලොකු වාසියක්. අපි දිවත් නතර කරලා දිවහරා අපේ හිතට එන අරමුණුත් අපි ඒ වෙලාවේ නතර කරලා. දැන් අපි මෙහෙම වාඩි වෙලා ඉන්නකොට අපේ කයට දැනෙන්නේ කයට දැනෙන පහස විතරයි. ඉතින් එතකොට අපි භාවනාවකට වාඩි වෙනකොට ඕනෑවට වඩා සැපසහගත ආසන අපි පාවිච්චි කරන්නේත් නැහැ. ඕනෑවට වඩා කටුක දුෂ්කර වෙහෙසකර ආසන අපි පාවිච්චි කරන්නේත් නැහැ. අපි පහසුවෙන් වාඩි වෙනවා. එනිසා ඒ වාඩි වීම නිසා අපේ හිත ගැටෙන, ඇලෙන ස්වභාවයත් අඩු මේකට කියනවා අපි පරිසරය සකස් කරගන්නවා කියලා. ඒ කියන්නේ මේ බාහිර පරිසරයෙන් අපේ හිත විසිරීමකටපත් වෙන අරමුණු වෙන එක අපි යම් ප්‍රමාණයකට අඩු කරගන්නවා. ඒ කියන්නේ පංචේන්ද්‍රිය හරහා විසිරෙන අරමුණු වෙන එක අඩු කරගන්නවා. අපි කොච්චර පහසු විවේකස්ථානයකට ගිහිලා වාඩි වුණත් අපේ හිත හරහා අපට අරමුණු වෙන එක වළක්වන්න බෑ. අපේ හිත අතීතයේ ඔස්සේ අනාගතයේ ඔස්සේ විවිධ සංකල්පනා වලට විසිරෙනවා. අපේ හිත සමහර විට පශ්චාත්තාවපයන්ටපත් වෙනවා. සමහරට අනාගත බලාපොරොත්තු හිතේ ඇති වෙනවා. සැලසුම් හදනවා. මේක අපට නතර කරන්න බෑ. ඒක අපි කාලයක් එක්කලා හිත හික්මීමකටපත් කරනකොටයි ටික ටික ශික්ෂණයකටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පරිසරය සකස් කර ගැනීම වශයෙන් ඔයාට යන්න පුළුවන් ඔයා ඉන්න පරිසරය තුල තියෙන නිශ්ශබ්දම ස්ථානය විවේකම ස්ථානය තෝරගන්න. තෝරගෙන පරිසරය සකස් කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ වලින් අපි විවිධ අරමුණු එක්කලා එහෙම නැත්නම් විවිධ කමටහන් ඔස්සේ අපේ හිත හික්මීමකටපත් කරන්නේ කොහොමද? විවිධ අරමුණු එක්කලා අපි සතිමත් වෙන්නේ කොහොමද කියලා එකින් එක කියලා දෙන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.